යතෝ තප්ප විමුච්ඡති අභිඤ්ඤා වෝසිතෝ සම්තෝ සවේ යෝගාපි ගාමුනීති පින්තුනි අදරණීයත ධර්මදේශනාවේ මාතෘකාව වේදනානුපස්සනා ප්‍රතිපත්තාණය පිළිබඳවයි වේදනානුපස්සනා ප්‍රතිපත්තාණය පිළිබඳව වර්තමාන කාලයේ නොඑක් නොඑක් අය විශ්ව පොත්පත් ලියනවා මේ පොත්පත් සමහර තැන්වලදී අපට පේනවා ඉතරම් ශාස්ත්‍රීය කරුණු පැහැදිලි කරලා නැහැ කියලා මේ සාමයේ ධර්ම දේශනාවෙදී මා කල්පනා කරනවා සතිපට්ඨානය පිළිබඳ පූර්ණ අවබෝධයක් නිසි විදිහට දැනගැනීමට කැමති පින්තුන්ට අනිවාර්යයෙන් ත්‍රිපිටකයේ කිය යුතු පෙළ පොත් කීපයක් පිළිබඳව වේදනා ප්‍රතිපත්තාණයට සම්බන්ධව තිබෙන සූත්‍රයන් අතර අභිධම්ම විභංග ප්‍රකරණයේ සතිපට්ඨාන විභංග සූත්‍රය ඉතා විශේෂ සූත්‍රයක්. අභිධර්ම කතාවත් උපකරණයෙහි සතිපට්ඨාන කතාවත්වත් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සතිපට්ඨාන අභිඥා සූත්‍රය සතිපට්ඨාන රාග ප්‍රහාණ සූත්‍රය සතිපට්ඨාන රාගක්ඛය සූත්‍රය සතිපට්ඨාන රාග වය සූත්‍රය සතිපට්ඨාන රාග විරාග සූත්‍රය සතිපට්ඨාන රාග නිරෝධ සූත්‍රය සතිපට්ඨාන රාග ඡාල සූත්‍රය සතිපට්ඨාන රාග පටිනිස්සග්ග සූත්‍රය සතිපට්ඨාන දෝසාභිඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන මෝහාභිඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන කෝදාභිඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන උපනාහාභිඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන මක්ඛාභිඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන පලාසාභිඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන විස්සාවිඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන මච්චරියා විඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන මායා විඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන සාතඤ්ඤා විඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන සම්බා විඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන සාරම්භා විඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන මානා විඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන අතිමානා විඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන ප්‍රමාදා විඤ්ඤා සූත්‍රය සතිපට්ඨාන රාග නිස්සග්ගා සූත්‍රය සංයුත්ත නිකායෙහි අරිය සතිපට්ඨාන සූත්‍රය සතිපට්ඨාන විරද්ධ සූත්‍රය සතිපට්ඨාන භාවනා සූත්‍රය සතිපට්ඨාන විභංග සූත්‍රය සතිපට්ඨාන සමුදය සූත්‍රය සතිපට්ඨාන මජ්ක්‍ධිම ප්‍රතිපදා සූත්‍රය සතිපට්ඨාන මග්ගා මග්ග සූත්‍රය සතිපට්ඨාන වග්ග සූත්‍රය ආදී සූත්‍රයනොත් වේදනා ප්‍රතිපත්තාණය පිළිබඳ විශේෂයෙන් දැනගන්න කැමති පින්වතුන් විසින් වේදනා අඥාන සූත්‍රය වේදනා අභිඥා විවේක නිශ්චිත සූත්‍රය වේදනා අස්පාද සූත්‍රය වේදනා අස්සන සූත්‍රය වේදනා අනිත්‍යතා සූත්‍රය වේදනා අනිවිසමය සූත්‍රය වේදනා කන්ද අනිත්‍යානුපස්සී සූත්‍රය වේදනා අනුබෝධ සූත්‍රය වේදනා අනුප ලක්ෂණ සූත්‍රය වේදනා අනුපස්සී සූත්‍රය වේදනා අනුපස්සී විහෙරණ සූත්‍රය වේදනා අපටිවේද සූත්‍රය වේදනා නානත්ත් සූත්‍රය වේදනා පඤ්ඤාමූල සූත්‍රය ආදී මේ සූත්‍රයන් සමගම තවත් මේ පින්නතුන් විසින් හදාළ යුතු සූත්‍රය රාශියක් තියෙනවා ඒවා අතර වේදනා පහන සූත්‍රය වේදනා පරිඥා සූත්‍රය වේදා පහරණ පහන සූත්‍රය වේදනා පාතාල සූත්‍රය වේදනා පාතු භව සූත්‍රය වේදනා විපරිණාම සූත්‍රය වේදනා විරාජ සූත්‍රය වේදනා සත්තු පරිේෂණ සූත්‍රය වේදනා සමුදය සූත්‍රය වේදනා සික්ඛාකරණීය සූත්‍රය වේදනා සංයුක්ත සූත්‍රය වේදනාත්ත්‍ය සූත්‍රය වේදනා ඉන්ද්‍රිය සූත්‍රය වේදනා අරහත් සූත්‍රය වේදනා සමන බ්‍රාහ්මණ සූත්‍රය වේදනා අරහත් සූත්‍රය වේදනා සෝතාපන්න සූත්‍රය වේදනෝපක්ඛලේශ සූත්‍රය වාගේ පොත්ද දීඝනිකායෙහි මහා ප්‍රතිපත්තාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල පරයය වර්ගයේ ප්‍රතිපත්තාන සූත්‍රය කුද්දර නිකායේ ටික නිපාතයේ පදමන වර්ගයේ එවත් මාර්ගයේ වර්ගයේ ප්‍රථම වේදනා සූත්‍රයේවත් වේදනාත් සූත්‍රය ဒုတိ ය වේදනා සූත්‍රයේවත් දත්තබ්බ වේදනා සූත්‍රය ආදී මේ සූත්‍රයන් අපි හැමදෙනාම ඊ타ත්ම පරීක්ෂාවෙන් කේවල අවබෝධ කරගෙන තමයි ප්‍රතිපත්තාණය පිළිබඳව හෝ වේදනා එහි අඳන් වූ වේදනා ප්‍රතිපත්තාණය පිළිබඳව හෝ යම් කෙසේ ධනවත් විවරණයක් ඇතුව පොතක් පතක් ලිය යුතු වෙන්නේ. මේ නිසා අද අපි මේ මොහොතේ මේ ධර්ම දේශනට මාතෘකා කළේ කුද්දකනිකායේ තුත්තකපාදීය තිකනිපාතේ මාර්ගදේය වර්ගයේ පඨම වේදනා සූත්‍රයේවත් වේදනාප්තේ සූත්‍රය සහ ဒုတိ ය වේදනා සූත්‍රයේවත් දත්තබ්බ වේදනා සූත්‍රය කියන මේ සූත්‍ර දෙකයි. සමාහිතෝ සම්පජානෝ තතෝ බුද්ධස්ස ශාවකෝ වේදනං පජානාති වේදනා නංච සම්භවං යත්ත චේතා නිරුද්ධන්ති මග්ගං ච කරගාමිනම් වේදනානං කයා බික්කෝ නිච්ඡාතෝ පරිනිබ්බුතෝ යෝ සුඛං දුක්ඛතෝ දක්ඛේ දුක්ඛ මද්දක්ඛ සම්ලතෝ අදුක්ඛම සුඛං සම්පං අද්දක්ඛිතං අනිච්චතෝ සවේ සම්මදසෝ බික්කෝ යතෝ සත්‍ය විමුච්ඡති අභිඤ්ඤා වෝසිතෝ සන්තෝ සවේ යෝගාතිගෝ මුනි කියන මේ ගාථා දෙක. එතකොට මේ ගාථා දෙක අනුව මෙහි තියෙන කරුණු පිළිබඳව අද අපි මේ වේදනා හතිපත්තාණය පිළිබඳව ඉතාමත්ම සංක්ෂිප්ත විස්තරයක් මේ සුළු කාල සීමාව තුළදී මේ පින්නතුන් වෙනුවෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ඉතාමත්ම සුළු කොටසක් වශයෙන් මේක ඉදිරිපත් කළා මේ පින්නතුන්ගේ දැනගැනීමට අවශ්‍ය කරන මූලික කරුණු කිසිවක් අඩුපාඩු නොවන විදිහට මේ සූත්‍රය පිළිබඳව අපි මේ මොහොතේ සාකච්ඡා කරනවා වේදනා සතිපට්ඨානය කියන මේ දේශනාව කවුරුත් දන්නා සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සන සතිපට්ඨානයෙන් පස්සේ විස්තර කරන සූත්‍රයයි කියලා කායානුපස්සන හතිපට්ඨානය දුස්සාකාරයකින් වත් 14 ආකාරයකින් විස්තර කරලා ඊට පස්සේ වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ආදී මේ අනුපස්සනාවන් පිළිබඳව සතිපට්ඨාන සූත්‍රයෙන් විස්තර කරනවා. මේ පිළිබඳව විස්තර කිරීමේදී පැහැදිලි කිරීමක් තිබෙනවා වේදනානුපස්සන සතිපට්ඨානයට සිත පිවිසව ගන්නට පුළුවන් අයත් ඉන්නවා වේදනානුපස්සනා සතිපට්ඨානයට සිත ඇතුල් කරගන්න බැරි ඇත් ඉන්නවා. මේ නිසා මුලින්ම අපි දැනගන්න ඕන වේදනානුපස්සනා සතිපට්ඨානයට සිත ඇතුල් කරගන්න බැරි පුද්ගලයෝ කවුද කියලා. බාල දරුවන් වේදනා සුඛ දුක්ඛ උපේක්ෂා කියන මේවා වින්දනය කරනවා පුංචි කාලේ සයනේ නිදාගෙන ඇවිදින්නත් බැරි කාලේ ඉඳන්. උපන් මොහොත පතන මේ දරුවන්ගේ සංඥා පිළිබඳ දෘෂ්ටීන් බොහොම ලාමකව දෘෂ්ටීන් සමග පවතින ධර්මතා මේ නිසා දෘෂ්ටීන්ත්‍රය තත්ත්ව පවතින වේදනා වින්දනයක් නිසා ලාබාල දරුවන්ට වේදනා සතිපට්ඨානීය දැනුමට පිවිසෙන්න පුළුවන්කමක් නැතිව තියෙනවා. ලොකු වෙනවනක් කිය මිනිස්සු උනත් ඡන්ද දෝෂ බය මොහ කියන අගතිය හතට යටපත් වෙලා හිට ඒ අගති වලින් අන්තගාමීව සිතන්ට පටන් ගන්නවා නම් ඒ අයටත් මේ වේදනා උපස්සන හතපත්තාණයට විශේෂිත බැරිකම තියෙනවා. ඒ වගේම අබ්‍රහ්මචර්යාව කියන මේ හැසිරීම බ්‍රහ්මචර්යාව අබ්‍රහ්මචර්යාව කියන මේ දෙකෙන් අබ්‍රහ්මචර්යාවේ යෙදෙමින් සිල් භාවනා කරමින් සතිපට්ඨාන වඩන්න හදන අයටත් කවදාවත් මේ වේදනානුපස්සන හතිපට්ඨානෙට අපි විශේෂෙන්ට බෑ. අනිත්‍ය දුක්ඛ ආත්ම නොවැටහෙන සෑම තිස්සෙම ලොව නিত্য සුඛ ආත්ම වශයෙන් දෘෂ්ටියෙහි ගිරුණු පද පරම පුද්ගලයන්ටත් මේ සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව දැනුම ලබා ගන්නට අපහසුයි. මේ සතිපට්ඨාන වේදනානුපස්සන ඥානයට පිවිසෙන්න බැරි මේ පුද්ගලයන් හතර දෙනා පිළිබඳව මා මුලින්ම සඳහන් කළේ පින්තුන්ට කොට අතිපත්තානේ අපට තේරෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ කියලා කතා කරන මිනිස්සු අතර ස්වභාව තත්ත්වය තේරුම් ගන්නට මේන් පුළුවන්කම තියෙන නිසා. වේදනානුපස්සනා ප්‍රතිපත්තාණයට පිවිසිය හැකි පුත්කලයන් පිළිබඳව මේ මාතෘකා කළ ගාථාවෙම දක්වලා තියෙනවා පළවෙනි පදෙම. සමාහිතෝ සංපජානෝ සන්තෝ බුද්දස්ස ශාවකෝ කියන මේ මුල් පද දෙකෙන්. සමාහිතෝ කියලා කියන්නේ වේදනාව පිළිබඳව ස්මෘතිය, සිතිය, වික්ෂිප්ත නොවේ වේදනාවන් පිළිබඳව සිහිය හරියට පිළිතුර ගන්න පුළුවන් එක අයට කියනවා සමාහිත පුද්ගලයෝ කියලා සමාහිතෝ කියන පදයෙන් ඒකයි කිව්වේ. සම්පජානෝ සම්පජාන කියලා කියන්නේ සතර ආකාරයක සම්පජානකාරී වෙන්න ඕනේ. සාත්තර සම්පජාන, සත්වාය සම්පජාන, ගෝචර සම්පජාන, අසන්නෝහ සම්පජාන කියන මේ ආකාර හතරෙන්. ශාක්තක සම්පජඤ්ඤ කියන්නේ තමන් විසින් වරු ලබන වේදනා සතිපට්ඨාන ඒකාග්‍රතාවයට අර්ථවත් වෙන දේවල් හා ඒකට අනර්ථකාරී වෙන දේවල් හොඳට තේරුම් බේරුම් කරගෙන අනර්ථකාරී සිතුවිලි වලින් ඉවත් වෙලා අර්ථවත් සිතුවිලි යෙදෙමින් පිටීමට කියනවා සාර්ථක සම්පජඤ්ඤය කියලා. සත්‍යය සම්පජඤ්ඤය කියලා කියනවා සත්‍යවේක්ෂාවෙන් සත්‍වාය තත්වයන් දැනගන්න අතරම ත්‍රිලක්ෂණය මේ මූලික සත්‍වාය ධර්මයක් වශයෙන් ආරක්ෂාවෙන් ධාරණය කිරීම සත්‍වාය සම්පජඤ්ඤය කියන වේදනානුපස්සනා වෙදී. ගෝචර සම්පජඤ්ඤ කියනවා සතර ඉරියව් යාම් ඊම් ඉඳීම් හිතින් ආදී ඉරියව් වලක් තමන් තමන් විසින් කුදුමහත් කටයුතු වලදී වේදනාව පිළිබඳ ආරම්මණය විඳින්නේ නැතුව, සිඳින්නේ නැතුව, කැඩෙන්නේ නැතුව, අමතක වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගැනීමෙන් වේදනාව කියන මේ අරමුණෙහිම ගමන් කිරීමට කියනවා ගෝචර සම්පජඤ්ඤය කියලා. අසම්මෝහ සම්පජඤ්ඤය කියනවා ඒක ධාත්තාවකින් කිව්වොත් අඤ්ඤං uppajjati වේදනං අඤ්ඤං වේදනං නිරුජ්ජති. අවචින් අනුසම්බන්තෝ නදිසෝතෝව වත්තති මෙන්න මේ දැනුම වේදනානුපස්සනාතිපත්තාණයට විශ්නායට තියෙන්නම ඕනේ අසම්මෝ සම්පජඤ්ඤ වෙන්නේ ඒකයි මොකද ඒ දැනුම අපි ජීවස්තනා ඉන්න සෑම කෙනෙක්ම මේ වේදනානුපස්සනාව වේදනාව නොවින්දින මොනම සතෙක්වත් මෙහි එකක් නැහැ අණ්ඩජ, ජලාබුජ, සංසේජ, ඕපාතික ආදී මොන ක්‍රමයකින් උත්පත්ති ලැබුවත් යම් සත්‍යයක් වෙනවා නම්. ඒ සත්‍යයේ හිතක් තියෙනවා නම් ඒ සිතට ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් ආරම්මන ස්පර්ශ වෙනවා නම් ස්පර්ශන හැම මොහොතකම තමන්ගේ සිතට දැනෙන ඒ අරමුණ කෙරෙහි සැපයක් දැනෙනවා දුකක් දැනෙනවා මධ්‍යස්ථකමක් දැනෙනවා මේ විදිහට දැනීම තිරීම තමයි වේදනාව වේදනාව කියලා කියන්නේ ඉන්ද්‍රියන් ලැබෙන ආරම්මන වල රසවින්දනය කිරීමයි රසාස්වාදනය කිරීමයි මෙතන වේදනාව කියලා හඳුන්වන්නේ මේ ආස්වාදනීය ලෝකේ ජීවත් වෙනකොට අඤ්ඤං උප්පජ්ජති වේදනා එකින් එක එකින් එක අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් මේ විෂයක් ක්ෂේත්‍රය තුළ විවිධ විවිධ වින්දනයක් වෙනවා තමන්ගේ సంతානයේ තියෙන අලුත් අලුත් වින්දන సంతානයට අතුල් වෙන්න වාගෙම సంతානයේ තියෙන තියෙන වෙනත් වෙනත් වින්දන පහ වෙලා යනවා. ඉවත් වෙලා යනවා. මේ වින්දන ඇතුල් වීම හා වින්දන පහ පහ වෙලා යන එක ඉවත් කරන එක ප්‍රහාණය වීම නෙමෙයි ඉවත් වෙලා යන එක. අවිචින් අනුසම්බන්තෝ එකකට එකක් වෙනස් කරන්න බැරි විදිහට එකින් එකට එකින් එකට සම්බන්ධ වෙලා ඉන්නේ අරමුණු යන්නේ. කොයි විදිහට කියනවා නම් නදී සෝතේව වත්තති මහා ගංගාවක මහා ජල ප්‍රහාර ජල ප්‍රවාහයක් වාගේ දිගටම මේ වේදනා ස්කන්ධය අතරක් නැතුව ගලාගෙන යනවා. පුංචි පුංචි බින්දු බින්දු වලින් හැදෙච්ච වතුර වුණාට මහා ජල කඳක් වාගේ ගලාගෙන යනවා නවතින්න නැතුව. පුංචි පුංචි ආරම්මන වලින් පුංචි පුංචි විඳින විඳින මේ බින්දරය පංචේන්ද්‍රයන් පාවිච්චි කරන වෙලාවටත් මන ඉන්ද්‍රිය පාවිච්චි කරන වෙලාවටත් ඒ සමග ස්පර්ශ දීම ඇති වෙනවා සමග දිගින් දිගටම කලාගෙන කලාගෙන කලාගෙන යනවා. මේ නිසා වේදනා සම්පතියෙන් තොර වෙච්ච එක ශ්‍රණයක්වත් සත්ත්ව ජීවිතයක නැහැ. සෑම කෙනෙකුම වේදනා සම්පතන ස්වභාවයේ ඉන්නවා. මේ ස්වභාවය තේරුම් ගැනීම තමයි මෙතන අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඊළඟට දක්වනවා සතෝ කියන කාරණාවෙන්. ප්‍රඥා සම්පයුක්ත සිහියක් තියෙනවා ප්‍රඥා විප්‍රයුක්ත සිහියක් තියෙනවා. ප්‍රඥා සම්ප්‍රයුක්ත කියන්නේ ත්‍රිලක්ෂණ ඥානයත් එක්ක යුක්ත වෙච්ච සිහියක. ප්‍රඥා විප්‍රයුක්ත සිහියක කියන්නේ අනිදුක් අනාත්ම වෙනුවට නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යා දෘෂ්ටියෙන් කරඹිච්ච සිහියට. මේ සිහි දෙකෙන් ප්‍රඥා සංප්‍රයුක්ත වෙච්ච අනිදුක්ඛ අනාත්ම ලක්ෂණයෙහි යෙදෙන සිතකින් ප්‍රේම තිස්සම ඉන්න අයට කියනවා සත්වෝ කියලා හිත. ඒ සත්ව ගුණය තියෙන්න ඕනේ ප්‍රේම තිස්සම මේ වේදනානුපස්සනාව පිටත්තාමයට පිවිසෙන්න. ඊළඟට බුද්ධ ශ්‍රාවකෝ කියන වචනය පාවිච්චි කරනවා බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. බුද්ධ ශ්‍රාවකයන්ට තමයි තියෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ දුක්ඛ සත්‍ය සමුදය කියන මේ දෙකෙන් නිදීමේ අදිෂ්ඨානය තියෙන්නේ බුදුහාමරගේ ධර්මය අහගත්ත ශ්‍රාවකයන්ට. නිබ්බාන සත්‍ය කරණත්තාය නිර්වාණය හා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගැනීමේ බලාපොරොත්තු අදිෂ්ඨානය තියෙන්නේ බුද්ධ ශ්‍රාවකයන්ට. මේසා බුදුහාමුදුරුවෝ දැනගෙන දහම් දැනගෙන සංගුණ දැනගෙන ත්‍රිවිධ රත්නයේ සරණ ගිය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණත් ප්‍රිය තමයි මෙහිදී මේට යෝග්‍ය බුද්ධ ශ්‍රාවක පිරිස වශයෙන් දක්වලා තියෙන්නේ. මේ විදිහේ ගුණාත්මක භාවයන් ඇති පුද්ගලයන් විසින් වේදනන්ත පජානාති වේදනාව හොඳින් දැන හඳුනා ගන්නවා. කොහොමද අපි වේදනාව දැන හඳුනාගන්නේ අපේ බුදුහාමරගේ ධර්මයේදී චිත්ත චෛසික කියන වර්ග දෙක අපේ බෞද්ධ පින්නතුන් දන්නවා. සිතයි චෛතසිකයන් දෙක වෙන් කරන්න බෑ. ඒක උපාද රෝදාට ඒක ආලම්බන වත්තුකා කියන මේ ආකාරයෙන් පවතින චේතෝ යුක්ත හිතත් සමග යුක්ත වෙන චේතනාව සමග යුක්ත වෙන 52ක් චෛසික ධර්ම තියෙනවා. මේ 51ක් චෛතසික ධර්ම අතර ප්‍රධානම සර්වචිත්ත සාධාරණ කියලා හතක් වෙන් කරනවා. සර්වචිත්ත සාධාරණ කියලා කියන්නේ මිනිසෙක් වේවා, ත්‍රිසනෙක් වේවා, දෙවියෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා යම් සජීවත්වයක් තියෙනවා නම් සචේතනිකව අන්දජ ජලාභුජ සංසේජ උප්පාතිකාදී කවර කෙනෙක් වේවා. මේ සත්‍යයන් සියල්ලන්ටම සාධාරණව නොවෙනස්ව උපදන සිතවිලි හතක් තමයි සබ්බචිත්ත සාධාරණ සිතවිලි කියන්නේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකකතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන මේ හත. මේ හතේ පළමුවෙනිම චෛසිකයේ පස්ස විශ්වයේ කුමන භවයක උපන්නත් ඉන්ද්‍රියන් අරලා හිත පස්ව ස්පර්ශ කරනවා මොනවද? ඇසෙන් රූප ස්පර්ශ කරනවා. කනින් ශබ්ද ස්පර්ශ කරනවා. නායෙන් ගඳ සුවඳ ස්පර්ශ කරනවා. දිවෙන් රස ස්පර්ශ කරනවා. හමෙන් කාය ස්පර්ශ කරනවා. මනසෙන් මනෝ ධර්ම ස්පර්ශ කරනවා. මේ නිසා ශරීරයේ පිටලා තියෙන බාහිර ඉන්ද්‍රිය පහෙන් රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ කියන මේ පහ මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා, ස්පර්ශ වෙනවා. මනසට මනෝ සංචේතන ධර්ම ස්පර්ශන වෙනවා. මේ නිසා ජීවියෙක් එක ශ්‍රණයක්වත් තමන්ගේ මනස මේ ස්පර්ශ ස්වභාවයෙන් තොරව පවත්වාගෙන නැහැ. ප්‍රේම තිස්සම කුමන හෝ අරමුණක් ස්පර්ශ කරනවා. දවල් ඉන්නකම් පංචේන්ද්‍රයන්ට පේන දේවල් වරින් වර මාරුවෙන් මාරුවේ ස්පර්ශ කරනවා. ඒවා නතර කරන සමහර ලාවකට තමන්ගේ මනසින් අතීතයේ සිද්ධ වෙච්ච දැක්ක මේ පංචේන්ද්‍රිය සම්බන්ධේවල් මෙනෙහි කරනවා. ඒ වගේම තමන් විසින් නින්දට කියලා නින්දදී භවංගය තුලිනුත් මේවා මෙනෙහි කරනවා. මේ නිසා සෑම තිස්සෙම මනස පවතින්නේ ආරම්මන ස්පර්ශණයෙන් යුක්තවයි. ආරම්මන ස්පර්ශණ යුක්ත සෑම කෙනෙකුටම අනිවාර්යයෙන් දෙවෙනුව සිද්ධ වෙන කාරණය තමයි අරමුණු පිළිබඳ වින්දනයක් පහළ වීම. අපමණ ලබාගත් තමන්ගේ ස්පර්ශවන සියලුම අරමුණු පිළිබඳ වින්දනයක් ඇතිවීම. මේ නිසා පස්ස කියන මේ චෛතසිකයේ ළඟටම ලියන චෛතසිකයේ තමයි පස්ස වේදනා. වේදනා චෛතසිකය. ස්පර්ශයක් ඇති වෙච්ච ගමන් සියලු සත්‍යයන්ට පොදුවේ සිද්ධ වෙන දෙයක් තමයි වින්දනය. ඒ වින්දනය සුඛාස්වාදනීය වින්දනයක් වෙන්න පුළුවන්. ඒ වින්දනය දුක්ඛ වින්දනයක් වෙන්න පුළුවන්. ඒ වින්දනය සපක් නැති දුකක් නැති වින්දනයක් වෙන්න පුළුවන්. මේ තුන් ආකාරයෙන් කුමන හෝ වින්දනයක මේ ස්පර්ශය නිසා සෑම ජීවියෙක්ම සෑම සත්වයක්ම රැඳී ඉන්නවා. මේ චේතනාව අතරින් අපි දැනගන්න ඕන දැන් පළමුවෙනි එක පස්ස ස්පර්ශයක් තමයි දැනෙන්නට හට ගන්න දේ තමයි වින්දනය. ඒක තමයි වේදනාව. ප්‍රතිසම්පා දේශනාවදී බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දේශනා කරනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා. එතකොට මේ සලආයතන හේතු කරගන්න අපට ස්පර්ශයන් ඇති වෙන්නේ. අපි ගම්ලාවක චක්කුසෝත ගාන ජීවහා කාය කියන මේ පංචේන්ද්‍රයන් නැත්නම් මන ඉන්ද්‍රියක් නැත්නම් අපි සත්ත්ව ජීවියෙක් නෙමෙයි. අපි ඒතකොට අසත්ත්ව ජීවියෙක්. ශාක ජීවියෙක්. සත්ත්ව ජීවියෙක් කියලා ඉන්න අපි හැමදෙනාටම එතකොට මේ ඡය ඉන්ද්‍රියන් තියෙනවා. එතකොට මේ පස්ව කියන එක මේ ඉන්ද්‍රියන් වලින් බැහැර තියෙන බැහැර තියෙන ඉන්ද්‍රියාර්ථ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට මනසට එන චේතනාවලට මේ නිසා ඒවා ඉන්ද්‍රියාර්ථ ඒවා මේ ඉන්ද්‍රියන් මගින් හැමතිස්සෙම අර්ථවත්ව ස්පර්ශ කර කර ස්පර්ශ කර කර ස්පර්ශ කර කර ඉන්න එක තමයි ජීවියාගේ ස්වභාවය ස්පර්ශ වෙන වෙන වාරයක් වාරයක් ගානේ හැඟීම් ඇති වෙනවා ඒ ඇති වෙන හැඟීම් විඳින වෙනවා ඒවා විඳිනවා ඒ නිසා ඒවට කියනවා වේදනා කියලා සුඛාස්වාද විඳිනවා දුක්ඛාස්වාද විඳිනවා මධ්‍යස්ථ උපේක්ෂා ආස්වාදන විඳිනවා මේ නිසා පස්සයක් ස්පර්ශයක් ඇති වෙච්ච හැම තැනකම වින්දනයකින් බැහැර වීමක් විශේෂ ඇති වෙන්නේ වේදනාවෙන් බැහැර වෙන්න කාටවත් බෑ. ඒ විදිහේ වේදනා ස්වභාවයේ සිල් සත්‍යයන්ට පොදුවේ තියෙනවා. ඒ සත්‍යයන් තුළ මේ පොදුවේ තියෙන මේ විස්පර්ශය වේදනාව සෑම තිස්සෙම වේදනා පත්‍ය පඤ්ඤා ස්පර්ශ වන මේ වින්දනය හේතු කරගෙන වින්දනය කරන දේ කෙරෙහි තෘෂ්ණාවක් ඇති කරනවා. ඒ නිසා වේදනා පත්‍ය තණ්හා සංසාරේ රැඳී ඉන්න මූල හේතුව මූල විස බීජය වෙන්නේ තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව අපට උපද්දවලන කවුද? මේ වේදනා වින්දනය විසින්. ඒකට වේදනාව කොහෙන්ද ආවේ? වේදනාව මොකද අපට කරන්න කියන මේ හානිය පිළිබඳව මේ බෞද්ධ පින්නතන්ට මෙයින් ඊටමත් හොඳට පැහැදිලි වෙනවා. වේදීයති ආරම්මන රසං අනුභවති इति වේදනාකරන් ෘක්ති කරනවා ස්පර්ශ නිසා හම්බවන මේ ධර්මතාවයන් වේදනාවල් වින්දනයන් නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර විඳ විඳ ඉන්න එක වේදනාවේ සාමාන්‍ය ස්වභාවයයි. මේ විදිහට වේදනා වින්දනය කිරීම සකල සත්‍යයන්ට සාධාරණ වුණත් මම මුලින් පැහැදිලි කරපු කොටස් හතරට මේ වින්දනයේ ස්වභාවය තේරුම් යන්නේ නැහැ තේරුම් ගන්න බෑ ඊළඟට මම දක්වපු කොටස් වලට මේ වේදනාවේ ස්වභාවය වේදනාවේ తত্ত্বය තේරුම් ගන්න පුළුවන් වටහා ගන්න පුළුවන් මේ තා වේදනාව තේරුම් ගන්න පුළුවන් ජීවිතින් ඉන්නවා වේදනාව තේරුම් ගන්නට බැරි ජීවිතින් ඉන්නවා මේ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ වේදනාව පිළිබඳ අනුපස්සනය වේදනාව තේරුම් ගන්න පුළුවන් පුද්ගලයන්ටයි දැන් අපි ඉන්ද්‍රියන්ට ලැබෙන රූපාදී අර්ථයන් නිසා මේ ලැබෙන වේදනාව ඉන්ද්‍රියන් අනුව අපි වර්ග 6කට වෙන් කරගන්නවා. ඇහැට රූපාර්ථ ලැබීම නිසා චක්කු සංපස්සජ වේදනාව කියලා අපි කියන වේදනාවට. සෝත්‍රයට ශබ්ද අර්ථ ස්පර්ශ වීම නිසා සෝත සංපස්සජ වේදනාව කියනවා මේ මනසේ ඇති වෙන ස්වභාවයට. ගාන මාහය ඒකට ලැබෙන සුවඳ ගඳ දෙක නිසා ගාන සම්පස්සජ වේදනාව කියලා කෙනෙක් කියනවා ඒ ඉන්ද්‍රිය මාර්ගයෙන් ලබා ගන්න වේදනාවට. දිවට රස මේ දෙකේ ස්පර්ශ වීම නිසා ජීවා සම්පස්සජ වේදනාව කියනවා. කාය කාර්ය ස්පර්ශය කියන මේ දෙකේ එකාත්ම නිසා කාය සම්පස්සජ වේදනාව ලැබෙනවා. මනස මනසට ඇති වෙන මනෝ ආරම්මන නිසා මනෝ සංපස්සජ වේදනාව ඇති වෙනවා. මේ නිසා සකල ජීවියේ තුලම තමන්ගේ මනස තුල චේතනාව මෙහෙවගෙන පස්ස චේතනාවට පස්සේ වේදනා කියන මේ චේතනාව මෙහෙවලා හිට වේදනාව දැනෙනවා. ඒ වේදනාව තමන්ගේ තනට තමන්ගේ ඇඟට තමන්ගේ හිතට ගන්න දොරටුවන්ව ඒක හය ආකාරයකට බෙදලා තියෙනවා. ඇසෙන් ගන්න එක චක්කු සංපස්සජ වේදනා කනෙන් ගන්න එක සෝත සංපස්සජ වේදනා නාහෙන් ගන්න එක ධාන සංපස්සජ වේදනා දිවෙන් ගන්න එක ජීවහා සංපස්සජ වේදනා කායෙන් ගන්න එක කාය සංපස්සජ වේදනා මනසින් ගන්න එක මනෝ සංපස්සජ වේදනා කියලා හිට මේ විදිහට බින්දන වර්ග 6කට වෙන් වෙනවා මේ සවදාරුම් වේදනාව එක ක්‍රමයකට තුන් ආකාරයකට විග්‍රහ කරනවා. සාප වේදනා, අසාප වේදනා, නේව පාප, නාපාප වේදනා කියලා. සාප වේදනාව සෑම තිස්සෙම මේ වින්දනයක් ලැබලා තියෙන හැම කෙනෙක්ම කය ආශ්‍රය කරගෙන. දැන් කාය අනුපස්සනාවේදී කය ගැන ඉගෙන ගන්නවා කය හා සිත දෙක ආශ්‍රය කරගෙන තමයි වේදනාව හැම තිස්සෙම ගන්නෙ. මොකද වේදනාවට ස්පර්ශ ලබා ගන්නට උදව් වෙන්නේ කයයි සිතයි දෙක. එතකොට මනෝ தත්ත්වය උදව් වෙනවා වේදනාව ස්පර්ශ කරන්ට කයේ තියෙන පංචේන්ද්‍රියන් උදව් වෙනවා වේදනාව ලබා ගන්නට ස්පර්ශය තුලින් වේදනාව ලැබෙන්නට එතකොට මේක කායික මානසිකට වෙන් කරනවා ශාක වේදනාවක් කායික වේදනාවක් වෙනු මානසික වේදනාව වශයෙන් දෙආකාරයකින් විග්‍රහ කරනවා අසාප වේදනාවත් කායික මානසික වශයෙන් දෙආකාරයකින් විග්‍රහ කරනවා නේවපාත මාපාත වේදනාවත් කායික නේවපාත වේදනා මානසික නේවපාත වේදනා කියලා හිත වෙන් කරනවා. මේ අනුව සාපපාත නේවපාත කියන මේ වේදනා කායික මානසික වශයෙන් දෙකට බෙදුවාම වේදනා හයක් අපට ලැබෙනවා. මේ සයාකාර වේදනාවෙන් තමයි බොහෝ විට අපේ මිනිස්සු සෑම තිස්සෙම තමන්ගේ කල්ගත කරන්නේ. බොහොම ප්‍රසිද්ධව නිතරම අපේ සූත්‍රවල දක්වනවා ත්‍රිවිධ වේදනාව සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනායි කියලා. මහත්ගත සූත්‍රයේදී මේ ත්‍රිවිධ වේදනාව නම ආකාරයකට විස්තර කරනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන මේ තුන වෙන වෙනම ඉස්සෙල්ලා මේ තුන අරගෙන තියාගන්න. නැවත වරක් ඒ තුනම සාමිත නිරාමිස කියන දෙකෙන් බෙද බෙදා දක්වනවා. එහෙම බෙද බෙදා දක්වුවාම මෙන්න මෙහෙම නමයක් නමයක් හැදෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. දැන් අපි මේ තුන පැත්තකින් තියාගන්නවා. ඒ තුනම සාමිස සුඛ වේදනා, නිරාමිස සුඛ වේදනා. සාමිත දුක්ඛ වේදනා, නිරාමිස දුක්ඛ වේදනා. සාමිත අදුක්ඛම සුඛ වේදනා, නිරාමිස අදුක්ඛම සුඛ වේදනා කියලා හිතේ බෙදනවා. එහෙම බෙදුවට පස්සේ වේදන දැන් අපිට මහා ප්‍රතිපත්තාන සූත්‍රයේදී විභංගයේදී දක්වන ප්‍රතිපත්තාන සූත්‍රයේදී නව ආකාර වේදනාවක් දක්වනවා. එතකොට සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා, පාමිස සුඛ වේදනා, නිරාමිස සුඛ වේදනා, සාමිස දුක්ඛ වේදනා, නිරාමිස දුක්ඛ වේදනා, පාමිස අදුක්ඛම සුඛ වේදනා, නිරාමිස අදුක්ඛම සුඛ වේදනා කියන මේ නමය. මෙසේ නමයක් වෙන් කරන්නේ වේදනානුපස්සනා හතිපත්ථානයේදී විදර්ශනාවට පාදක වීමේ යෝගීන්ට භාවනා කරන අයට යථාර්ථයෙන් අවබෝධ කරගැනීමේ වැඩි පහසුව අත්‍යවශ්‍ය පහසුව පිටයි මේ මම එකට බෙදලා වෙන් කරලා තියෙන්නේ. මෙතෙන්දී විරාමිස සාමිස කියන දෙක අපි මුලින් තේරුම් ගන්න ඕනේ. සාමිස කියලා කියන්නේ පංචකාම තෘෂ්ණාව නිස්ත්‍රිතව එතකොට අර චක්කු සංපස්සජ සෝත සංපස්සජ ආදී මේ සයාකාර වේදනාවන් ඒ වගේම ඒ වේදනාවල් ඔක්කොම අපේ සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් බෙදෙන මේ වේදනාවල් කුමකෝ පංචකාම නිස්ෘත චේතනාවෙන් යුක්තව විඳ විඳ ඉඳීද විඳීද ඒ ස්වභාවයට කියනවා සාමිෂ වේදනාවෙන් දිනේ කියලා. නිරාමිෂ වේදනාව කියලා කියනවා මේ පංචකාම තෘෂ්ණාව කියන එකෙන් අපි මිදෙන්න ඕන හින්දා පංචකාම තෘෂ්ණාව බහැර කර කර බහැර කර කර මේ කියන වේදනාව විඳීද ඒ වේදනාවට කියනවා निराமிස වේදනාවයි කියලා පංචකාමය කියලා කියන්නේ එතකොට සෑම තිස්සම නිරාමිෂ වේදනාවෙන් කියන්නේ පංචකාම්‍ය භාවය නිෂ්කාම්‍ය භාවයටපත් වීම. නිරාමිෂයි. පංචකාම මනෝ ආශ්‍රවයන්ගෙන් නිෂ්කාම්‍ය භාවයටපත් වීම නිරාමිසයි. මේ සාමිත නිරාමිස කියන මේ වචන පාවිච්චි කරන හැම වෙලාවකම අපි දැනගන්න ඕනේ සාමිත කියන්නේ පංචකාම නිස්ෘත තෘෂ්ණාව සමග විඳ අවස්ථාව නිරාමිස කියන්නේ තෘෂ්ණාවෙන් මිදෙන නිෂ්කාම්‍ය අවස්ථාව සමග විඳින වේදනාවේ කියලා. මේ නිසා මහා ප්‍රතිපත්තාන සූත්‍රය මේ විදර්ශනාවට මගන හැටි දක්වනවා සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාතේ සුව දනවන වේදනාවක් විඳින්මින් ඉන්නකොට අපි දැනගන්නවා දැන් මම මේ ඉන්නේ සුව වේදනාවකින් කියලා දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාතේ දුක් දනවන වේදනාවක් විඳින්මින් ඉන්නකොට අපි දැනගන්නවා මම මේ ඉන්නේ දුක්ඛිත වේදනාවකින් කියලා අදුක්ක මසුකම් වේදනං වේදියාමානෝ අදුක්ක මසුකම් වේදියාමේති පජානාති එතකොට සපත් දුකත් අතර මධ්‍යස්ථ වේදනාව උපේක්ෂා වේදනාවකින් අපි කල්ගත කරන විට අපි දැනගන්නවා මම මේ දැන් ඉන්නේ මධ්‍යස්ථ වේදනාවකින් කියලා. සාමිසංවා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති අර මම මුලින් කියාපු විදිහට පංචකාම තෘෂ්ණාව නිශ්චිතව ලොකු වශයෙන් හෝ කුඩා වශයෙන් හෝ මධ්‍යම ප්‍රමාණය කොයි විදිහකට හෝ කාම්‍ය නිශ්චිතව සුවදනවන වේදනාවකින් තමන් සපයි සපයි කියලා බින්ද බින්ද ඉන්නවා නම් තමන් දැනගන්නවා මගේ సంతානය මේ පංචකාම නිශ්චිත තෘෂ්ණාව නිශ්චිත වින්දනයකින් තමයි දැන් පසු වෙන්නේ කියලා. නිරාමේ සංවා සුඛං වේදනං වේද්‍යමානෝ නිරාමිසං සුඛං වේද්‍යාමිති පජානාතේ අර පංචකාමයේ නික්මිච්ච ඉවත් වෙච්ච ඉවත් අයින් වෙන නිෂ්කාම්‍ය භාවයට පැමිණෙන නිරෝධාත්මක පිටක් ඇතුව ඉන්නවා නම් මම දැනගන්නවා ධම්මම ඉන්නේ පංචකාමයට ගැටි නොවෙච්ච නිදහස් නිරෝධගාමිනී මාර්ගයේ කියලා හිට නිරාමිසං වාසුකම් වේදනං මන් දැන් නිරාමිස සුවයෙන් ඉන්නවායි කියලා හිට තමන් පිළිබඳ අවබෝධ කරගන්නවා සාමිසං දුක්ඛං වේදනං වේදියමානෝ අර පංචකාම නිස්සිතව දුක්ඛවි දුක්ඛවි දුක්ඛේ විඳගෙන ඉන්නවා නම් අපි දැනගන්නවා මම ඉන්නේ කාමී භාවයේ නිස්සිත තෘෂ්ණාවෙන් පිරෙන දුකක නේද කියලා හිත තමන්ගේ දුර්ලභම තමන් තේරුම් ගන්නවා. නිරාමිත දුක්ඛං වේදනං වේද්‍යමානෝ නිරාමිත දුක්ඛං වේදනං වේද්‍යාමීති පජානාතේ මේ පංචකාම නිසිත තෘෂ්ණාවෙන් මං ගැලවීම පිණිස නිෂ්කාම්‍ය භාවයට පත් වෙන විදිහට මගේ හිත මං ප්‍රකප් කරගෙන ඒ දුක විඳ විඳ ඉන්නවා නම් මොකද කාම්‍ය වස්තුන් නැති වෙනකොට දුකක් ඇති වෙනවා නමුත් කාම්‍ය වස්තුන් දැන් ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරාට ප්‍රතික්ෂේප කිරීමේ දුක තියෙනවා නමුත් පංචකාම වස්තුන් පිළිබඳව තියෙන අර අවිතෘෂ්ණාව ඉවත් කරගෙන හිට ඉන්නවා නමුත් ඒක දුක්ඛ මිශ්‍රිතයි ඒක නිසා ඒවට කියනවා නිරාමිත දුක්ඛ වේදනා කියලා ඒ විදිහේ නිරාමිෂ දුක් වේදනාවක් විඳින්න ඉන්නවා නම් Taman දැනගන්නවා දැන් මම ඉන්නේ මේ විදිහේ නිරාමිෂ දුක් වේදනාවකින් කියලා. සාමිසංවා අදුක්කම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්කම සුඛං වේදියාමිති පජානාති. කාංග නිසිතව මධ්‍යස්ථ වේදනාවක් විඳින්න ඉන්නවා නම් අපි දැනගන්නවා මගේ හිත මධ්‍යස්ථව තිබුණාට දැන් මම මේ කාම නිසිත තෘෂ්ණා නිසිතව තමයි මේ හිත පවත්වාගෙන ඉන්නේ කියලා. නිරාමිසංවා අදුක්කම සුඛං වේදනං වේද්‍යමානෝ නිරාමිසං අදුක්කම සුඛං වේදනං වේද්‍යාමිත පජානාති. නිෂ්කාම්‍ය භාවයට පත්වීමෙන් සංස්කාරයන් පිළිබඳ මධ්‍යස්ථ භාවය සංතානය තුළ ඇති කරගැනීමෙන් මධ්‍යස්ථ වේදනාවක් මම මනිනවනම් ඒක අදුක්කම සුඛ වේදනාව මේක මගේ හිත දැන් පවතින මේ විදිහේ නිරාමිෂ අදුක්කම සුඛ වේදනාවකින් කියලා හිත තමන් දැනගන්නවා. කොයිතරම් දස්සන තමන්ගේ හිත තමන් විසින් පරිශ්‍රණය කරන්න බුදුහාමුදුරෝ දීපු ක්‍රමය. මේ විදිහට තියෙනකොට අපේ හිතවල ස්වභාවය තම තමන්ට කිසි ගැටලුවක් නැතුව තමන් විසින්ම තමන්ගේ හිතේ ස්වභාවය තාර්ථයෙන් අවබෝධ කරගන්න හැමදෙනාටම පුළුවන්. මෙහිදී මේ අවබෝධ කිරීම කියන වචනවලදී මේ මේ නම අවස්ථාවෙම මෙන්න මෙහෙමයි දේශනා කළේ. සුඛං වේදනං වේද්‍යමානෝ සුඛං වේදනං වේද්‍යාමිති පජානාති. මේ හැමතැනකම අපේ පජානාති පජානාති පජානාති කියන වචනය. ඇයි මේ පජානාති කියන වචනය මෙහි පවත්වන්නේ? දැකීම තියනවා සංඥාවෙන් දැකීම විඥාණයෙන් දැකීම ප්‍රඥාවෙන් දැකීම කියන ආකාර තුනකින් විවහාර ලෝකේ සංඥාවෙන් දැකීමට කියනවා සංජානාති කියලා අපේ බුදුහාමුදුරන්ගේ ධර්ම වචනය. විඥාණයෙන් දැකීමට කියනවා විජානාති කියලා හිත අපේ බුදුහාමුදුරන්ගේ ධර්මය. ප්‍රඥාවෙන් දැකීමට කියනවා පජානාති කියලා අපේ බුදුහාමගේ ධර්මය. මේ විදිහට සිත ප්‍රත්‍යක්ෂ වශයෙන් පරීක්ෂා කරලා බලන්නේ සංඥාවෙන් නෙමෙයි විඥාණයෙන් නෙමෙයි සංඥා විඥාන දෙක ඉක්මවා ගිය අති ප්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් දකින්නේ. ඒ නිසා මේ හැමතැනකම පජානාති පජානාති පජානාති කියන වචනය යෙදුවේ. මේ නිසා ප්‍රඥාවෙන් දැකීම තමයි මෙතන ඉතාමත්ම වැදගත් වෙන්නේ. මතුමත් මෙහි පිළිසඳ ගැනීම දැන් මේ ප්‍රඥාවෙන් කෙරෙනවා. ප්‍රඥාව කියලා කිව්වෙ මෙතන ත්‍රිවිධ අනිත්‍යකම ආත්ම ත්‍රිලක්ෂණය මිශ්‍රිතව අවබෝධ කරමින් කරමින් මේ තැන් දැකීම. දැන් මම මුලින් කිව්ව අපේ හිත පවතින පවතින අවස්ථාව මේ දැකීම. ඒ දකින්න එක්කම ඒක දකින්නේ කොහොමද මේ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ප්‍රඥා මූලක සිටින් ඒ නිසා මේක ප්‍රඥාවෙන්ම දකින්න ඕනේ යෝගාවචරය විසින් මේක ප්‍රඥාවෙන්ම දකින්න ඕන කියලා අපේ බුදුහාමුදුරුවෝ ප්‍රඥාවට මෙහිදී මුල්තන් දීලා හිට මේ දේශනාව කළා. දැන් මේ විදිහේ ප්‍රඥාවෙන් දකින එක්කෙනාට මේ ප්‍රඥාව ඉතින් තවදුරට දිනු කරන දිනු කරන යනකොට ඔක පිළිබඳ හොඳට පිරිසිදුවම දන්නවා කිසිම කලක් අවුලක් නොවේ තරව ප්‍රකාරයෙන් අපි පවිත්‍රව දැනෙනවා. ඒ පවිත්‍රව දැනගන්න එකට කියනවා පරිජානාපි කියලා හිත. චෛත්‍ර දැනගත්ත එකේදී මේ సంతානෙ මේ නාවිද වේදනාවන් පිළිබඳ යම්කිසි ක්ලේශ ධර්ම තිබුණා නම් ඒ ක්ලේශ ධර්ම ඔක්කොම ඉවත් කරලා సంతාන සුද්ධත්වයට පත් කරගන්නවා පිරිසිදු කරගන්නවා ඒ පිළිදු කරලා දකින්න දැකීමට කියනවා අභිජානාති කියලා හිතේ මේසා දැනීම සංජානාති විජානාති පජානාති පරිජානාති අවිජානාති කියලා වර්ග පහක් තියෙනවා මේවා වලින් සතිපට්ඨාන සූත්‍රයේ මුලින් දක්වන ප්‍රඥාවෙන් දැකීමනේ පජානාති කියන මේ දර්ශනය. මේ පජානාති කියන දර්ශනය තමයි මතුමත් එහෙදී අපි පරිජානාති කරලා හිට අභිජානාති කියන එකෙන් ක්ලේශ ප්‍රහාණය කරන්නේ. මේසා ඒ විදිහට අපේ බුදුහාමුදුරුවෝ මේ தত্ত্বය අපට හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ. දැන් මේ විදිහේ ප්‍රඥාවෙන් මේ වේදනාවන් පිළිබඳ අපි හැමතිස්සෙම දකින අය කොහොමද මේක අපේ ප්‍රඥාවෙන් පවිත්‍ර කරන්නේ? ඒක පරිඥානාති කියන මේ ස්වභාවය ත්‍රිවිධාකාරයෙන් सिद्ध කරනවා. ඥාත පරිඥා, තීර්ණ පරිඥා, ප්‍රහාණ පරිඥා කියලා. පිරිසිදුවම මේක නිර්වෘණ ත්‍රිලක්ෂණයට අදංගව දැන ගැනීම ඥාත පරිඥා පජානාතියට. ඒ தත්ත්වයේ එහෙමමයි ඒක වෙනසක් පේන්නේ නැති ස්වභාවය පාර්ථියෙන් දැනගන්න එක තීර්ණ පරිඥාව ඒකත් ත්‍රිලක්ෂණයට සම්බන්ධව දකින්නේ ඒක නිසා ඒකත් පරිඥානාති මේ දකින දකිනකොට මේ නරක නරක තෘෂ්ණා අවිද්‍යාවන් ක්ලේශයන් ප්‍රහීන කර කර ප්‍රහීන කර කර දකින්න පටන් ගන්නවා අපි ඒක ප්‍රහාණ පරිඥාව ඒ පිළිබඳ මේ වේදනාව පිළිබඳ సంతානයේ තියෙන අර ඡන්ද රාග ආශ්‍රවය ක්‍රමක්‍රමයෙන් තිඳින් තිඳි අඩුව වී අඩුව වී යනවා ඒ අභිවී යෑමට කියනවා ප්‍රධාන පරිඥා කියලා. එතකොට මේ නාවිද දේශනාව අපි පරිඥාණය කරන ප්‍රඥාවෙන් ත්‍රිවිධ ලක්ෂණ දැකීමෙන් ඒ ත්‍රිලක්ෂණ මේක අපි හොඳට දැනගන්නකොට අපි ඒක ඥාත පරිඥාවෙන් පිරිසිදුවට දැනගන්නවා තීර්ණ පරිඥාවෙන් අනිත් දුක්ඛ අනාත්මයි කියලා හරියටම තීර්ණාත්මකව දැනගන්නවා ප්‍රහාණ පරිඥාවෙන් සම්පූර්ණයෙන් අපේ సంతානය තුළ වේදනාව සමග බැඳී තිබෙන අවිද්‍යාව තෘෂ්ණා මිශ්‍රිත සකල ක්ලේශයන්ම ප්‍රහීන කරමින් දකිනවා. ওই දැකීමෙන් තමයි අපි ඊට පස්සේ අර මම මුලින් කියාපු විදියට සංසුද්ධිය ලබා ගන්නට ඕනේ. ඒතකොට අපි මතුමත්tei පරිජානාති ස්වභාවයටපත් වෙන්නේ එහෙම වුණාම තමයි මේ ත්‍රිවිධ ආකාරයෙන් මේ අපාර්ථයෙන් දැනගත්තාම තමයි පරිජානාති කියලා හඳුන්වන්නේ. ත්‍රිවිධාර්ථයෙන් මේ අපාර්ථයෙන් දැනගෙන හිට අපි సంతానගත ක්ලේශයන් ප්‍රහීන කරාට පස්සේ තමයි අභිජානාති කියන වචනයෙන් හඳුන්වන්නේ. දැන්කට වේදනානුපස්සනාව වර්ණාය මේ ස්වභාවයෙන් ඉදිරියට යායුතුයි කියන එක බුදුහාමුදුරුවෝ මේ විදිහට දක්වලා තියෙනවා. මේ ප්‍රහාණය කිරීම පරිඥාවත් නිසා බුදුහාමුදුරුවෝ ක්‍රම දෙකක් ඉගන්නවා. සංවර විනයෙන් යුක්තව මේ වේදනාව වඩන්න ඕනේ. ප්‍රහාණ විනයෙන් යුක්තව මේ වේදනාව වඩන්න ඕනේ කියලා. ඒතර වේදනානුපස්මාව වර්ණාය සීල සංවරයෙන් සති සංවරයෙන් ඥාන සංවරයෙන් කම්ති සංවරයෙන් විරිය සංවරයෙන් කියන මේ පස්සාකාර සංවරයෙන් ශෝකීය චිත්තය සංවර කරගෙන කරගෙන තෘෂ්ණාවට එන්න ඉඩ නොදී නොදී හැමතිස්සම තෘෂ්ණාවෙන් පරිස්සම් කරගෙන හිට සීලය සමාධිය ප්‍රඥාව සුරක්ෂිත වන විදිහට මේ වේදනාව පිළිබඳ විදර්ශනාවෙන් අර මං කියපු ත්‍රිවිධ පරිඥාව කරන්න ඕන. ඥාප පරිඥා, තීර්ණ පරිඥා, ප්‍රහාණ පරිඥාව යෙදෙන්න ඕනේ. එහෙම යෙදෙනකොට එහෙම යෙදීගෙන ඉන්නේ මේක පදංග වශයෙන් ප්‍රහාණය කිරීමය, විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීමය, සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමය, ප්‍රතිපස්සද්ද වශයෙන් ප්‍රහාණය කිරීමය, නිස්කරණ වශයෙන් ප්‍රහාණය කිරීම කියලා හිට මේ වේදනාව සමග බැඳී පවතින අවිද්‍යා ප්‍රශ්න දෙක ප්‍රහාණය වීමේ ක්‍රම පහක් අපේ බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒක පදංග වශයෙන් ප්‍රහාණය කරන ක්‍රමය දැන් වේදනාව නාම ධර්මයක් නේ. මේ නාම ධර්මය රූපයත් එක්ක ආශ්‍රවම ඉන්නේ. මේ රූපයත් එක්ක ආශ්‍රවතින් ඉඳන් මේක නාම රූප දෙකම කාය වේදනා චිත්ත වේදනා කියලා දෙකක් අපට ඇති කරනවානේ. මේක කාය වේදනා චිත්ත වේදනා කියන මේ තුන පිළිබඳ ත්‍රිලක්ෂණීය දැකීමෙන් ඒ වගේම නාම රූප වස්තාපනීය ත්‍රිලක්ෂණය දැක සත්කා දෘෂ්ටිය ප්‍රහාණය කිරීමෙන් ප්‍රත්‍යපත්තනේක ප්‍රත්‍යප්පන්න ධර්මයන් පිළිබඳව දැකීමෙන් අහේතු විෂම හේතු දෘෂ්ටියෙන් సంతාණයෙන් ප්‍රහාණය කරගනිමින් ප්‍රත්‍යපරිග්‍රහයේ අප්‍රභාගයේ කාංකා විතරණ විසුද්ධියට පත්වෙමින් කතං කතිභාවයෙන් මිදෙමින් කලාප සම්මර්ථණයෙන් මම මාගේ කියන ආත්ම දෘෂ්ටියෙන් මිදෙමින් මාර්ග අමාර්ග ඥානයෙන් අමාර්ග මාර්ගය සංඥාව ප්‍රහාණය කිරීමෙන් උදේ දර්ශනයෙන් උච්ච දෘෂ්ටි ප්‍රහාණය කිරීමෙන් විවේ දර්ශනයෙන් සාස්ත්‍ර දෘෂ්ටි ප්‍රහාණය කිරීමෙන් බය දර්ශනයෙන් උපාදාන ස්කන්ධයන්ගේ අභයයි කියන මේ හැඟීම ප්‍රහාණය කර ගැනීමෙන් අපි දැන් මේක දිගින් දිගටම කරගෙන යනවා මෙහෙම කරලා හිට අපි මෙහි ආදීනව දැකීමෙන් ආස්වාද සංඥාව දුරු කරනවා. නිබ්බිදානුපස්සනයෙන් අධිරත්‍ය පිළිබඳ තියෙන සංඥාව දුරු කරනවා. මුංචිත කම්මිතා ඥාණයෙන් අමුංචිත කම්මිතා අදහස ඉවත් කරගන්නවා. උපේක්ෂා ඥාණයෙන් අනුපේක්ෂා සංඥාව ප්‍රහාණය කරගන්නවා. අනුලෝම ඥාණයෙන් ධර්මයේ ප්‍රතිලෝම බවයි නිර්වාණයේ ප්‍රතිලෝම බවයි කියන මේ දෙක ඉවත් කරලා ධර්මයට නිවනට අනුදෝම සිතක් ඇති කර ගන්නවා. ධර්මයට ධර්මයට නිවනට අනුදෝම සිතක් ඇති වුණාන් පස්සේ ඒ සිතට කියනවා අනුදෝම සිතයි කියලා. ඒ අනුලෝම සිතෙන් පස්සේ ගෝත්‍ර භූ ඥානයටපත් වෙනවා. ගෝත්‍ර භූ ඥානයෙන් සංස්කාර නිමිත්ත ග්‍රහය ප්‍රහාණය කරනවා. මේ විදිහට මුලින් මුලින් මේක පදංගව ප්‍රහාණය කරාම මේක ඊළඟට නැවත නැවත වඩීම තුළින් විස්කම්පන වශයෙන් ප්‍රහාණය කරනවා. එහෙනම් විස්කම්පන වශයෙන් ප්‍රහාණය කළාට පස්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතර පිළිබඳව තමන්ගේ సంతානයේ මේ දැනුම අන්තර්ගත කරනවා. වේලාවේ හැටියට ඒක බියර විස්තර කරන්න ඕන නම් මදිමත් ඉතා කැටියෙන් කියනවා මේ සත්‍ය හතර දාර්ශනය තමන් సంతානයේහි වඩන්නේ කොහොමද? දුක්ඛ සත්‍ය කියනෝනේ තීර්ණ සංකත සංතාප පරිණාමක ලක්ෂණ හතරක්. ওই ලක්ෂණ හතර තමයි මෙහිදී විද්‍යාඥයා වගේ බෙදලා ඉමසලා පරීක්ෂණ බලන්නේ. ආයෝහන නිදාන සංයෝග පරිබෝධාදී ලක්ෂණ නිර්වාණය පිළිබඳ තියෙන ලක්ෂණ මාර්ගය පිළිබඳ තියෙන මේ ලක්ෂණ හතර තම එකේම හතර හතර ලක්ෂණ හතරක් බුදුහාම දේශනා කරලා තියෙනවා. ওই ලක්ෂණයන්ගේ ප්‍රභාවයෙන් විනිවිද බෙදලා බෙදලා පිරික්සනකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්ම ස්වභාවය මේ වේදනා වර්ධනය තුළින් අවබෝධ කරගත්තට පස්සේ අර సంతානයේ තියෙන ක්ලේශයන් බැඳී හැඳී තියෙන මේ ස්වභාවය ගැලවෙලා යනවා. එතකොට අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. ඒ අවිද්‍යාව ප්‍රහාණය වීම සමච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා. ඒ සමච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනකොට අපේ සෝතාපට්ටි මාර්ගයෙන් සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. ඒ සෝතාපට්ටි මාර්ගයෙන් සෝතාපට්ටි ඵලයටපත් වුණාම ඒ පවක්ෂණයේ ඉඳගෙනම පලක්කම හිඳන් කරන දේවල් වලට කියන්නේ වෝදාන කරනවා කියලා. මේ වෝදාන අවස්ථාවේදී අපි ඉතුරු කෙලෙසුනොත් සංසිඳවන දුරු කරන බිඳ බිඳ ඉවත් කර කර තද තද කෙලෙසුන්ගේ තදගතිය මෙල්ල කරන ලාම කරන කරන ඉස්සරහට යනවා. ඒකට කියනවා ප්‍රතිපස්සද්දී ප්‍රහාණය කරමින් යනවායි කියලා. එහෙම ප්‍රහාණය කරගෙන ගිහින් හිට මේ චතුස්සත්‍ය ධර්මයන්ගේ අර සතරාකාර ලක්ෂණ හතර හතර හතර හතර අවබෝධ ස්වභාවයට පත්වීමත් සමගම යථාර්ථ වශයෙන් විසරණ ප්‍රහාණයට පත්වීමත් සමගම අවිද්‍යාව ක්ෂය වෙනවා තෘෂ්ණාව ක්ෂය වෙනවා නිර්වාණ ඵලය සාක්ෂාත් වෙනවා සියලුම සංස්කාරයන් ප්‍රහීනව යෑම නිසා ඒකට කියනවා නිස්සරණ ප්‍රහාණයයි කියලා මේ සමේ වේදනානුපස්සනාවෙන් නිර්වාණය දක්වාම යන මාර්ගයක් තමයි අපේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. මේක අපේ බෞද්ධ පින්නතුන්ට මම අර මුලින් කිව්ව විශාල සූත්‍ර ගණනාවක් ඒ සූත්‍ර ගණනාව පරිශීලනය කරලා බලනවා. මේ ඊට සංක්ෂිප්තව ඉදිරිපත් කරපු මේ කෙටි කරුණෙන් මේ පින්නතුන් දිගින් දිගටම මේ සූත්‍රය පිළිබඳ විශ්ලේෂණය කරන්න නම් පරිශීලනය කරන්න ඕනේ අවබෝධනය කරන්න ඕනේ. මේ මගින් ගියාට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ වේදනානුපස්සනාවෙන් මේ කියපු ක්‍රමයට අවිද්‍යා තෘෂ්ණා ක්ෂය කරලා හිත සංසාර දුකින් මිදී නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට සින බෞද්ධ පින්නතුන්ගේ බලාපොරොත්තුව ඒකයි මේසා සියලුම දෙනාගේ බලාපොරොත්තුව පරිදි මේ විස්තර කරපු විස්තරයට අනුව අපි මේ සසර දුකින් මිදීමට වේදනානුපස්සනාව පාවිච්චි කිරීම තමයි ඉතාමත්ම පහසු ලෙහෙසි ක්‍රමයක්. මේ සිද්ධ වෙමින් සෑම දිනාටම සතර දුකින් මිදී නිවන් සුවපත් වේවායි කියලා සාදුලා ප්‍රාර්ථනා කරමු. අපි දැන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. යත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤම්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ලෝකවාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතු ච තීතෝ භවතු ලෝකෝ චේ රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු සදේවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති සහ පූගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රීය පඬිත දර්ශන ශාස්ත්‍රීය පඬිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටිය පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අප ප්‍රාර්ථනා කරමු. ඔබට පෙරවන් සරණයි.